අනංගන සුත්තම් එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පින්නිකස්ස ආරාමේ තත්‍රකෝ ආයස්මා සාරිපුත්තෝ භික්ඛෝ වාමන්තේසේ ආවසෝ භික්ඛවෝති ආවුසෝති කෝතේ බික්ඛෝ ආයස්මතෝ සාරිපුත්තස්ස පච්චස්සෝසුම් ආයස්මා සාරිපුත්තෝ ඒතදවෝච චත්තාරෝ මේ ආවුසෝ පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින් කතමේ චත්තාරෝ ඉදහවුසෝ ඒකච්චෝ පුද්ගලෝ සාංගනෝව සමානෝ අත්ථිමේ අජ්ජස්සං අංගනන්තේ යථා භූතං නප්පජානාති ඉදකොනවුසෝ ඒකච්චෝ පුද්ගලෝ සාංගනෝව සමානෝ අත්ථි මේ අජ්ජස්සං අංගනන්තේ යථා භූතං පජානාති ඉදාවුසෝ ඒකච්ඡෝ පුද්ගලෝ අනංගනෝව සමානෝ නත්ථිමේ අජ්ජත්තං අංගනන්තේ යථා භූතන්න පජානාති ඉද පනාවුසෝ ඒකච්ඡෝ පුද්ගලෝ අනංගනෝව සමානෝ නත්ථිමේ අජ්ජත්තං අංගනන්තේ යථා භූතං පජානාති තත්‍රාවුසෝ යායම් පුද්ගලෝ සාංගනෝව සමානෝ අත්ථේමේ අජ්ජත්තං අංගනන්තේ යථා භෝතං නප්පජානාතේ අයං ඉමේ සම්දෙන්නං පොග්ගලානං සාංගනානං යේව සතං හේන පුරිසෝ අක්ඛායතේ තත්‍රාඋසෝ යායන් පුග්ගලෝ සාංගනෝව සමානෝ අත්තේ මේ අජ්ජත්තං අංගනන්ති යථා භූතං පජානාතේ අයං ීමේ සම්දෙන්නම් පොග්ගලානං සාංගනානං යේව සතං සෙට්ඨ පුරිසෝ අක්ඛායතේ තත්‍රාවසෝ යායම් පුග්ගලෝ අනංගනෝව සමානෝ නත්ථි මේ අජ්ජත්තං අංගනන්ති යතහා භූතං නප්පජානාතේ අයං ීමේ සම්දින්නම් පොග්ගලානං අනංගනානං යේව සතං හේන පුරිසෝ අක්ඛායතේ චත්‍රාඋසෝ යයම් පොග්ගලෝ අනංගනෝව සමානෝ නත්ථි මේ අජ්ජස්සං අංගනන්තේ යථා භූතං පජානාති අයං ීමේ සම්දින්නම් පොග්ගලානං අනංගනානං ඒව සතං සෙට්ඨ පුරිසෝ අක්ඛායති තේ එවං බුත්තේ ආයස්මා මහා මොග්ගල්ලානෝ ආයස්මන් සංසාරිපුත්තං ඒකදවෝච කෝනකෝ ආවුසෝ සාරිපුත්ත හේතුකෝ පච්චයෝ යේනිමේ සම්දින්නම් පුග්ගලානං සාංගනානං යේව සතං ඒකෝ හීන පුරිසෝ අක්ඛායති ඒකෝ සෙට්ඨ පුරිසෝ අක්ඛායති කෝපනාවසෝ සාරිපුත්ත හේතෝ කෝපච්චයෝ යේනිමේ සම්දින්නම් පුග්ගලානං අනංගනානං යේව සතං ඒකෝ හීන පුරිසෝ අක්ඛායති ඒකෝ සෙට්ඨ පුරිසෝ අක්ඛායති තේ తత్రావుసో යායම් පුද්ගලෝ సాంగనోව సమానෝ අත්තිමේ අජ්ජත්සං අංගනන්තේ යතහ භෝතං නපජානන්තේ තස්සේ සම්පාටි කංකම් නචන්දං ජනෙස්සති නවායමිස්සති නවිරියං ආරභිස්සති තස්සංගනස්ස පහනාය සෝසරාගෝ සදෝසෝ සමෝහෝ සංගනෝ සංකලෙට්ඨ චිත්තෝ කාලං කරිස්සති සේයතාපියාවසෝ කංසපාතේ ආබතා ආපනාවා කම්මාර කුලාවා රජේනච මලේනච පරියෝනද්ධා තමේනං සාමිකානේව පරිබොංජෙය්‍යොම් නච පරියෝදපෙය්‍යොම් රජාපතේච නං නික්ඛිපෙය්‍යොම් එවං හිසා ආහුසෝ කංශපාතේ අපරේණ සමේන සංකිලිටතරා අස්ස මලග්ග හේතාතේ ඒවමා උසෝති ඒවමේව කෝ ආවුසෝ යායම් පුග්ගලෝ සාංගනෝව සමානෝ අත්තිමේ අජ්ජත්තං අංගනන්තේ යතහා භෝතං නප්පජානාතේ තස්සේතං පාටිකං කං න ඡන්දං ජනෙස්සති න වායමිස්සති න විරියං ආරබිස්සති තස්සංගනස්ස පහනාය සෝසරාගෝ සදෝසෝ සමෝහෝ සාංගනෝ සංකිලිට්ඨ චිත්තෝ කාලං කරිස්සති తత్రౌసో యాయం పుగ్గలో సాంగనోవ సమానో අත්ථමේ අජ්ජත්තං අංගනන්තේ යතහා භෝතං පජානාතේ තස්සේතං පාටිකං කං චන්දං ජනෙස්සතේ වායමිස්සතේ විරියං ආහාර බිස්සතේ තස්සංගනස්ස පහනාය සෝ අරාගෝ අදෝසෝ අමෝහෝ අනංගනෝ අසංකලෙට්ඨ චිත්තෝ කාලං පරිස්සති සේයථාපියාවුසෝ කංසපාතේ ආබතා ආපනාවා කම්මාර කුලාවා රජේනච මලේනච පරියෝනද්ධාත් තමේනං සාමිකා පරිබුංජෙය්‍යොං චේව පරියෝන්ද පේයොංච නචනං රජාපතේ නික්ඛිපේයොං එවං හිසා ආවුසෝ කංසපාතේ අපරේන සමේන පරිසුද්ධා අස්ස පරියෝදාසාති ඒවම ආවුසෝ ඒවමේව කෝ ආවුසෝ යායම් පුද්ගලෝ සාංගනෝව සමානෝ අත්ථිමේ අධ්‍යත්තං අංගනන්තේ යථා භූතං පජානාති තස්සේ සම්පාටි කංකං ඡන්දං ජනෙස්සති වායමිස්සති විරියං ආරබිස්සති චස්සංගනස්ස පහනාය සෝ අරාගෝ අදෝසෝ අමෝහෝ අනංගනෝ අසංකලෙට්ඨ චිත්තෝ කාලං කරෙස්සති තත්‍රාඋසෝ යායම් පුග්ගලෝ අනංගනෝව සමානෝ නත්තේ මේ අජ්ජත්තං අංගනන්ති යතහා භෝතං නප්පජානාති තස්සේ සම්පාටිකං කම් සුබ නිමිත්තං මනසි කරෙස්සති තස්ස සුබ නිමිත්තස්ස මනසිකාරා රාගෝ චිත්තං අනුද්ධංසෙස්සති සෝ සරාගෝ සදෝසෝ සමෝහෝ සාංගනෝ සංකලෙට්ඨ චිත්තෝ කාලං කරිස්සති සේයථාපි ආවසෝ කංසපාති ආබතා ආකනාවා සම්මාර කුලාවා පරිසුද්ධා පරියෝදාතා තමේනං සාමිකා නචේව පරිභුංජෙය්‍යොම් නච පරියෝදපෙය්‍යුම් රජාපතේච නන්නික්ඛිපෙය්‍යුම් එවං හිසා ආවුසෝ කංසපාතේ අපරේණ සමේන සංකලිට්ඨා අස්ස මලග්ග හේතාතේ එවම ආවුසෝති එවමෙව කෝ ආවුසෝ යායම් පුග්ගලෝ අනංගනෝව සමානෝ නත්තේ මේ අජ්ජත්තං අංගනන්තේ යතහා භූතං නප්පජානාතේ තස්සේ තම් පාටිකංකම් සුභ නිමිත්තං මනසේ කරිස්සතේ තස්ස සුභ නිමිත්තස්ස මනසිකාරා රාගෝ චිත්තං අනුද්ධංසෙස්සතේ සෝසරාගෝ සදෝසෝ සමෝහෝ සංගනෝ සංකලිට්ඨ චිත්තෝ කාලං කරිස්සතේ තත්‍රාවසෝ යායන් පුද්ගලෝ අනංගනෝව සමානෝ නත්ථි මේ අජ්ජත්තං අංගනන්තේ යථා භෝතං පජානාතේ තස්සේ තං පාටිකං කං සුභ නිමිත්තං නමනසේ කරිස්සති තස්ස සුභ නිමිත්තස්ස අමනසිකාරං රාගෝ චිත්තං නානොද්ධං සෙස්සතේ සෝ අරාගෝ අදෝසෝ අමෝහෝ අනංගනෝ අසංකලෙට්ඨ චිත්තෝ කාලං හරිස්සති සේයතාපියාවුසෝ කංසපාතේ ආබතා ආකනාවා කම්මාර කුලාවා පරිසුද්ධා පරියෝදාතා සමේනං සාමිකා පරිබුංජෙයොන් සේව පරියෝදපෙයොන් ච නචනං රජාපතේ නික්ඛිපෙය්‍ය එවං හිසා ආවුසෝ කංශපාතේ අපේන සමේන පරිසුද්ධතරා අස්ස පරියෝදාතාතේ ඒවමාවුසෝති ඒවමේව කෝ ආවුසෝ යායම් පුද්ගලෝ අනංගනෝව සමානෝ නත්ථිමේ අජ්ජත්තං අංගනන්තේ යථා භෝතං පජානාති චස්සේතං පාටිකං පහං සුභ නිමිත්තං න මනසේ කරිස්සති තස්ස සුභ නිමිත්තස්ස අමනසිකාරා රාගෝ චිත්තං නානොද්ධංසෙස්සති සෝ අරාගෝ අදෝසෝ අමෝහෝ අනංගනෝ අසංකිලිට්ඨ චිත්තෝ කාලං කරිස්සති අයං කෝ ආවුස්සෝ මොග්ගල්ලාන හේතු අයං පච්චයෝ යේනිමේ සම්ද්වෙන්නම් පොග්ගලානං සාංගනානං යේව සතං ඒකෝ හීන පුරිසෝ අක්ඛායති ඒකෝ සෙට්ඨ පුරිසෝ අක්ඛායති අයං පනාඋසෝ මොග්ගල්ලාන හේතු අයං පච්චයෝ යේනිමේ සම්ද්වෙන්නම් පොග්ගලානං අනංගනානං යේව සතං ඒකෝ හීන පුරිසෝ අක්ඛායති ඒකෝ සෙට්ඨ පුරිසෝ අක්ඛායති තේ අංගනං අංගනං තියාවසෝ උච්චති කිස්ස නුකෝ ඒතං ආවසෝ අදිවචනං යදිදං අංගනන්ති පාපකානං කෝ ඒතං ආවසෝ අකුසලානං ඉච්ඡාවචරානං අදිවචනං යදිදං අංගනන්ති ඨානං කෝ පනේතං ආවසෝ විජ්ජති යං ඉදේ කච්චස්ස බික්ඛුනෝ එවං ඉච්ඡා උප්පජ්ජේය ආපත්තිංච වත ආපන්නෝ අස්සම් නචේව මං බික්ඛෝ ඥානෙයොම් ආපත්තිං ආපන්නෝති ඛානං කෝ පනේතං ආඋසෝ විජ්ජති යන්තම් බික්ඛුම් බික්ඛෝ ඥානෙයොම් ආපත්තිං ආපන්නෝති ජානන්ති මං බෙක්කෝ ආපත්තෙන් ආපන්නෝති ඉති සෝකුපිතෝ හෝති අප්පතීතෝ යෝචේවකෝ ආවසෝ කෝපෝ යෝචේ අපච්චයෝ උභයමේසං අංගනම් ථානං කෝපනේසං ආවසෝ විජ්ජති යං ඉදේ කච්චස්ස බික්ඛුනෝ එවං ඉච්ඡා උප්පජ්ජේය ආපත්‍තිං චවත ආපන්නෝ අස්සං අනුරහෝමං වික්ඛෝ චෝදෙය්‍යොම් නෝ සංඝ මජ්ජේති ඛානං කෝ පනේතං ආඋසෝ විජ්ජති යන්තම් වික්ඛොම් වික්ඛෝ සංඝ මජ්ජේ චෝදෙය්‍යොම් නෝ අනුරහෝ සංඝ මජ්ජේ මං වික්ඛෝ චෝදෙන්ති නෝ අනුරහෝති ඉතිසෝ කුපිතෝ හෝති අප්පතීතෝ යෝ චේවකෝ ආවුසෝ කෝපෝ යෝ චාපච්චයෝ උභයමේසං අංගනං තානං කෝපනේසං ආවුසෝ විජ්ජති යං ඉදේ කච්චස්ස දික්කුණෝ එවං ඉච්ඡා උප්පජ්ජය ආපත්තෙන්ච වත ආපන්නෝ අස්සං සප්පටි පුග්ගලෝ මං චෝදෙය්‍ය නෝ අප්පටි පුග්ගලෝති තානං කෝ පනේතං ආඋසෝ විජ්ජති යන්තං දෙක්ඛං අපටි පුග්ගලෝ චෝදෙය්‍ය නොසප්පටි පුග්ගලෝ අපටි පුග්ගලෝ මං චෝදේති නොසප්පටි පුග්ගලෝති ඉතිසෝ කොපිතෝ හෝති අපපතේතෝ යෝචේව කෝ ආවුසෝ කෝපෝ යෝච අපච්චයෝ උභේමේ තං අංගනං ඨානං කෝපනේතං ආඋසෝ විජ්ජති යං ඉදේ කච්චස්ස බික්ඛුනෝ එවං ඉච්ඡා උප්පජ්ජති අහෝ වතමමේව සත්තා පටිපොච්චිත්වා පටිපොච්චිත්වා බික්ඛූනං ධම්මං දේශෙය්‍ය න අඤ්ඤං බික්ඛුං සත්තා පටිපොච්චිත්වා පටිපොච්චිත්වා බික්ඛූනං ධම්මං දේශෙය්‍යාතේ ථානං කෝපනේතං ආඋස්සෝ විජ්ජති යං අඤ්ඤං භික්ඛුං සත්තා පටිපොච්චිत्वा පටිපොච්චිत्वा භික්ඛූනං ධම්මං දේශේය්‍ය නතම් බික්ඛුන් සත්තා පටිපොච්චිत्वा පටිපොච්චිत्वा භික්ඛූනං ධම්මං දේශේය අඤ්ඤං බික්ඛුන් සත්තා පටිපොච්චිत्वा පටිපොච්චිत्वा භික්ඛූනං ධම්මං දේශේති නමං සත්තා පටිපොච්චිත්වා පටිපොච්චිත්වා වික්ඛූනං ධම්මං දේසේති තී ඉතිසෝ කුපිතෝ හෝති අප්පතීතෝ යෝචේවකෝ ආවුසෝකෝ කෝ යෝච අපච්චයෝ උභේමේතං අංගනං ථානං කෝ පනේතං ආවුසෝ විජ්ජති යං ඉදේ කච්චස්ස බික්ඛුනෝ එවං ඉච්ඡා උප්පජ්ජේය අහෝ වතමමේව බික්ඛෝ පුරක්ඛත්වා පුරක්ඛත්වා ගාමං භත්තාය පවිසෙය්‍යොම් න අඤ්ඤං බික්ඛොම් බික්ඛෝ පුරක්ඛත්වා පුරක්ඛත්වා ගාමං භත්තාය පවිසෙය්‍යොන්තේ ථානං කෝපනේතං ආවුසෝ විජ්ජති යං අඤ්ඤං බික්ඛුම් බික්ඛෝ පුරක්ඛත්වා පුරක්ඛත්වා ගාමං බත්තාය පවිසෙය්‍යොම් නතම් බෙක්කොම් බෙක්කෝ පුරක්ඛත්වා පුරක්ඛත්වා ගාමං බත්තාය පවිසෙය්‍යොම් අඤ්ඤං බෙක්කොම් බෙක්කෝ පුරක්ඛත්වා පුරක්ඛත්වා ගාමං බත්තාය පවිසන්තේ නමං බෙක්කෝ පුරක්ඛත්වා පුරක්ඛත්වා ගාමං බත්තාය පවිසන්තේ තේ ඉතිසෝ කුපිතෝ හෝති අප්පතේතෝ යෝචේව කෝ ආවුසෝ කෝපෝ යෝච අපච්චයෝ උබේමේසං අංගනම් තානං කෝපනේසං ආවුසෝ විජ්ජති යං ඉදේ කච්චස්ස බික්ඛුනෝ එවං ඉච්ඡා උප්පජ්ජය අහෝවත අහමේව ලබේයං බත්තග්ගේ අග්ඝාසනං අග්ගෝදකං අග්ගපිණ්ඩං න අඤ්ඤෝ බික්ඛෝ ලබේය බත්තග්ගේ අග්ගාසනං අග්ගෝදකං අග්ගපිණ්ඩන්තේ තානම් කෝපනේසං ආවුසෝ විජ්ජති යං අඤ්ඤෝ බික්ඛෝ ලබෙය්‍ය බත්තග්ගේ අග්ගාසනං අග්ගෝදකං අග්ගපිණ්ඩං නසෝ බික්ඛෝ ලබෙය්‍ය බත්තග්ගේ අග්ගාසනං අග්ගෝදකං අග්ගපිණ්ඩං අඤ්ඤෝ භික්ඛෝ ලබති බත්තග්ගේ අග්ගාසනං අග්ගෝදකං අග්ගපිණ්ඩම් නාහං ලබහමි බත්තග්ගේ අග්ගාසනං අග්ගෝදකං අග්ගපිණ්ඩන්ති ඉතිපිසෝ කුපිතෝ හෝති අප්පතීතෝ යෝ චේවකෝ ආවුසෝ කෝකෝ යෝච අප්පච්චයෝ උබේමේසං අංගනම් තානං කෝපනේතං ආවුසෝ විජ්ජති යං ඉදේ කච්චස්ස බික්ඛුනෝ එවං ඉච්ඡා උප්පජ්ජේය අහෝවත අහමේව බත්සග්ගේ බුත්තාවේ අනුමෝදෙය්‍ය න අඤ්ඤෝ බික්ඛෝ බත්සග්ගේ බුත්තාවේ අනුමෝදෙයාති තානං කෝපනේතං ආවුසෝ විජ්ජති යං අඤ්ඤෝ බික්ඛෝ බත්තග්ගේ බුත්තාවේ අනුමෝදෙය්‍ය නසෝ බික්ඛෝ බත්තග්ගේ බුත්තාවේ අනුමෝදෙය්‍ය අඤ්ඤෝ බික්ඛෝ බත්තග්ගේ බුත්තාවේ අනුමෝදති නාහං බත්තග්ගේ බුත්තාවේ අනුමෝදාමි තේ ඉතිසෝ කුපිතෝ හෝති අප්පතේතෝ යෝ චේවකෝ ආවසෝ කෝපෝ යෝ චාපච්චයෝ උභේමේතං අංගනං ථානං කෝපනේතං ආවසෝ විජ්ජති යං ඉදේ කච්චස්ස බික්ඛුනෝ එවං ඉච්ඡා උප්පජ්ජය අහෝවත අහමේව ආරාමගතානං බික්ඛූනං ධම්මං දේසෙය්‍යං ඥාඤ්ඤෝ බික්ඛෝ ආරාමගතානම් බික්ඛෝනම් ධම්මං දේශේයාති ඥානං කෝපනේතං ආවසෝ විජ්ජති යං අඤ්ඤෝ බික්ඛෝ ආරාමගතානම් බික්ඛෝනම් ධම්මං දේශේය නසෝ බික්ඛෝ ආරාමගතානම් බික්ඛෝනම් ධම්මං දේශේය අඤ්ඤෝ බික්ඛෝ ආරාමගතානම් බික්ඛෝනම් ධම්මං දේශේති නාහං ආරාමගතානම් වික්ඛෝනං ධම්මං දේසේමේති ඉති සෝ කුපිතෝ හෝති අප්පතීතෝ යෝචේව කෝ ආවසෝ කෝපෝ යෝච අපච්චයෝ උභේමේතං අංගනං තානං කෝපනේතං ආවසෝ විජ්ජති යං ඉදේ කච්චස්ස බික්ඛුනෝ එවං ඉච්ඡා උප්පජ්ජේය අහෝවත අහමේව ආරාමගතානම් භික්ඛුනීනං ධම්මං දේශේයම් පේයාලම් උපාසකානම් ධම්මං දේශේයම් පේයාලම් උපාසිකානම් ධම්මං දේශේයම් නාඤ්ඤෝ භික්ඛු ආරාමගතානම් උපාසිකානම් ධම්මං දේශේයාති ථානං කෝපනේතම් ආවුසෝ විජ්ජති යං අඤ්ඤෝ බෙක්කෝ ආරාමගතානං උපාසිකානං ධම්මං දේසෙය්‍ය නසෝ බෙක්කෝ ආරාමගතානං උපාසිකානං ධම්මං දේසෙය්‍ය අඤ්ඤෝ බික්ඛෝ ආරාමගතානං උපාසිකානං ධම්මං දේශේති නාහං ආරාමගතානං උපාසිකානං ධම්මං දේශේමේති ඉතිසෝ කුපිතෝ හෝති අප්පතීතෝ යෝචේවකෝ ආවුසෝ කෝපෝ යෝච අපච්චයෝ උබේමේතං අංගනං ඡානං කෝපනේතං ආවුසෝ විද්‍යති යං ඉදේ කච්චස්ස බික්ඛුනෝ ඒවං ඉච්ඡා උප්පජ්ජේය අහෝ වතමමේව බික්ඛෝ සක්කරෙය්‍යොං ගරුකරෙය්‍යොං මානෙය්‍යොං පෝජෙය්‍යොං නාඤ්ඤම් බික්ඛුම් බික්ඛෝ සක්කරේයොං ගරුකරේයොං මානේයොං පූජේයොං තේ ඨානං කෝපනේතං ආඋසෝ විජ්ජති යං අඤ්ඤං බික්ඛුම් බික්ඛෝ සක්කරේයොං ගරුකරේයොං මානේයොං පූජේයොං නතම් බික්ඛුම් බික්ඛෝ සක්කරේයොං ගරුකරේයොං මානේයොං පූජේයොං අඤ්ඤම් බික්ඛොම් බික්ඛෝ සක්කරොන්තේ ගරුකරොන්තේ මානෙන්තේ පෝජෙන්තේ නමං බික්ඛෝ සක්කරොන්තේ ගරුකරොන්තේ මානෙන්තේ පෝජෙන්තේ තේ ඉතිසෝ කුපිතෝ හෝති අප්පතීතෝ යෝ චේවකෝ ආවසෝ කෝපෝ යෝ චාපච්චයෝ උභේමේතං අංගනං ඨානං කෝපනේතං ආවසෝ විජ්ජති යං ඉදේ කච්චස්ස බික්ඛුනෝ එවං ඉච්ඡා uppajjeyyan අහෝ වතමමේව බික්ඛුනියෝ පේයාලම් උපාසකා පේයාලම් උපාසිකා සක්කරේයොං ගරුකරේයොං මානෙයොං පූජේයොං නාඤ්ඤම් බික්ඛුං උපාසිකා සක්කරේයොං ගරුකරේයොං මානෙයොං පූජේයොන්තේ තානං කෝපනේතං ආවුසෝ විජ්ජති යං අඤ්ඤං වික්ඛොං උපාසිකා සක්කරේයොං ගරුකරේයොං මානෙයොං පූජේයොං නතං වික්ඛොං උපාසිකා සක්කරේයොං ගරුකරේයොං මානෙයොං පූජේයොං අඤ්ඤං වික්ඛොං උපාසිකා සක්කරොන්තේ ගරුකරොන්තේ මානෙන්තේ පූජෙන්තේ නමං උපාසිකා සක්කරොන්තේ ගරුකරොන්තේ මානෙන්තේ පූජෙන්තේ තේ ඉතේසෝ කුපිතෝ හෝති අපපතේතෝ යෝචේවකෝ ආවසෝ කෝපෝ යෝච අපච්චයෝ උභේමේතං අංගනං ථානං කෝපනේතං ආවසෝ විජ්ජති යං ඉදේ කච්චස්ස බික්ඛුනෝ එවං ඉච්ඡා uppajjeyya අහෝවත අහමේව ලාභේ අස්සං පනේතානං චේවරාණං න අඤ්ඤෝ භික්ඛෝ ලාභේ අස්ස පනේතානං චේවරාණන්තේ තානං කෝ පනේතං ආවුසෝ විජ්ජති ඊයං අඤ්ඤෝ භික්ඛෝ ලාභේ අස්ස පනේතානං චේවරාණං නසෝ භික්ඛෝ ලාභේ අස්ස පනේතානං චේවරාණං අඤ්ඤෝ භික්ඛෝ ලාභේ පනේතානං චේවරාණං නාහං ලාභේ පනේතානං චේවරාණන්තේ ඉතේසෝ කුපිතෝ හෝති අපපතීතෝ යෝචේව කෝ ආවසෝ කෝපෝ යෝච අපච්චයෝ උභයමේතං අංගනං ඡානං කෝපනේතං ආවසෝ විජ්ජති යං ඉදේ කච්චස්ස බික්ඛුනෝ එවං ඉච්ඡා uppajjeyය අහෝවත අහමේව ලාභේ අස්සං පනේතානං පින්ඩපාතානං පේයාලම් පනේතානං සේනාසනානං පේයාලම් පනේතානං ගිලානපච්චය දේසජ්ජ පරික්ඛාරාණං න අඤ්ඤෝ බික්ඛෝ ලාභේ අස්ස පනේතානං ගිලානපච්චය බෙහෙසජ්ජ පරේක්ඛාරානන්ති ථානං කෝපනේතං ආවුසෝ විජ්ජති යං අඤ්ඤෝ බික්ඛෝලාභේ අස්ස පනේතානං ගිලානපච්චය බෙහෙසජ්ජ පරේක්ඛාරානම් නසෝ බික්ඛෝලාභේ අස්ස පනේතානම් ගිලානපච්චය බෙහෙසජ්ජ පරේක්ඛාරානම් අඤ්ඤෝ බික්ඛෝ ලාභේ අස්ස පනේතානං ගිලාන පච්චය දේසජ්ජ පරික්ඛාරාණං නාහං ලාභේ අස්සං පනේතානං ගිලාන පච්චය දේසජ්ජ පරික්ඛාරාණන්ති ඉතිසෝ කුපිතෝ හෝති අපපතීතෝ යෝචේවකෝ ආවසෝ කෝපෝ යෝච අපච්චයෝ උබේමේතං අංගනං ඉමේ සංකෝ ඒසං ආවුසෝ පාපකානං අකුසලානං ඉච්ඡාවචරානං අදිවචනං යදිදං අංගනන්තේ යස්ස කස්සචි ආවුසෝ බික්ඛුනෝ ඉමේ පාපකා අකුසලා ඉච්ඡාවචරා අප්පහේනා දිස්සන්ති චේව සෝයන්ති ච කිංචාපි සෝ හෝති අරඤ්‍යකෝ පන්ත සේනාසනෝ පිණ්ඩපාතිකෝ සපදානචාරේ පංසකෝලිකෝ ලෝක චීවරදරෝ අතකෝ නං සබ්‍රක්මචාරේ නේව සක්කරොන්ති න ගරුකරොන්ති නමානෙන්ති න පූජෙන්ති තං කිස්ස හේතෝ තේහි තස්ස ආයස්මතෝ පාපකා අකුසලා ඉච්ඡාවචරා අපහේනා දිස්සන්ති චේව සෝයන්ති ච සේයතාපියාවුසෝ කංසපාතේ ආබතා ආපනාවා කම්මාර කුලාවා පරිසුද්ධා පරියෝදාතා තමේනං සාමිකා අයකුපණං වා කුක්කුර කුපණං වා මනුස්ස කුපණං වා රචයත්වා අඤ්ඤස්සා කංසපාතියා පටිකොජ්ජිත්වා අන්තරාපරම් පටිපජ්ජයොම් තමේනං ජනෝදිස්වා එවං වදෙය්‍ය අම්භෝක්ඛිමේ විදං හරියතේ ජඤ්ඤ ජඤ්ඤං ව්‍යාතේ තමේනං උට්ඨහෙත්වා අවාපුරිත්වා ඕලෝකේය තස්ස සහදස්සනේන අමනාපතාච සණ්ඨහෙය්‍ය පටික්කෝලතාච සණ්ඨහෙය්‍ය jigocchataච සණ්ඨහෙය්‍ය jigocchate තානම්පේ න බොත්තු කම්මතා අස්ස පගේව සුහිතානම් ඒවමේව කෝ ආවුසෝ යක්ෂ කස්සති බික්ඛුනෝ ඉමේ පාපකා අකුසලා ඉච්ඡාවචරා අප්පහීනා දිස්සන්ති චේව සෝයන්ති ච කිංචාපිසෝ හෝති අරඤ්‍යකෝ පන්ත සේනාසනෝ පිණ්ඩපාතිකෝ සපදානචාරේ පංසකෝලිකෝ ලෝකචීවර දරෝ අථ කෝ නං සබ්‍රක්මචාරේ නේව සක්කරොන්ති න ගරුකරොන්ති න මානෙන්ති න පූජෙන්ති තං කිස්ස හේතෝත් තේහි තස්ස ආයස්මතෝ පාපකා අකුසලා ඉච්ඡාවචරා අප්පහේනා දිස්සන්ති චේව සෝයන්ති ච යක්ෂ කස්සකියා උස්සෝ බික්කුණෝ ඉමේ පාපකා අකුසලා ඉච්ඡාවචරා පහේනා දිස්සන්ති චේව සෝයන්ති ච කිංචාපි සෝ හෝති ගාමන්ත විහාරේ නේමන්තනිකෝ ගහපති චීවර ධරෝ අතකෝ නං සබ්‍රහ්මචාරේ සක්කරොන්ති ගරුකරොන්ති මානෙන්තේ පෝජෙන්තේ සංකිස්ස හේතෝ තේ හේතස්ස ආයස්මතෝ පාපකා අකුසලා ඉද්ධාවචරා පහේනා දිස්සන්ති චේව සෝයන්ති ච සේයතාපි ආවුසෝ කංශපාතේ ආබතා ආපනාවා කම්මාර කුලාවා පරිසුද්ධා පරියෝදාතා තමේනං සාමිකා සාලේනං ඕදනං විචිත කාලකං අනේක සෝපං අනේක දඤ්ජනං රචයිත්වා අඤ්ඤස්සා කංශපාතියා පටිකොජ්ජිත්වා අන්තරාපනම් පටිපඤ්ඤේයොන් තමේනං ජනෝ දිස්වා එවං වදෙය්‍ය අම්භෝ කිමේ විදං හරේයති ජඤ්ඤ ජඤ්ඤං වියාතේ තමේනං උට්ඨ හේत्वा අවාපුරිත්වා ඕලෝකේය තස්ස සහදස්සනේන මනාපතාච සණ්ඨහෙය්‍ය අප්පක්කුටිරතාච සණ්ඨහෙය්‍ය අජේ ගුච්ඡතාච සණ්ඨහෙය්‍ය සුහිතානම්පේ බොත්තෝ කම්මතා අස්ස පගේව jigacchitaanam ඒවමේව කෝ ආවසෝ යස්ස කස්සචි බික්ඛුනෝ ඉමේ පාපකා අකුසලා ඉච්ඡාවචරා පහේනා දිස්සන්ති චේව සෝයන්ති ච කිංචාපිසෝ හෝති ගාමන්ත විහාරේ නේමන්ත නිකෝ ගහපතේ චීවර දරෝ අත කොනං සබ්‍රක්මචාරේ සක්කරොන්තේ ගරුකරොන්තේ මානෙන්තේ පෝජෙන්තේ සංකේස හේතෝ තේහි තස්ස ආයස්මතෝ පාපකා අකුසලා ඉච්ඡාවචරා පහේනා දිස්සන්ති චේව සෝයන්ති ചാතේ එවං වොත්තේ ආයස්මා මහා මොග්ගල්ලානෝ ආයස්මන්තං සාරිපුත්තං ඒතදවෝච උපමා මං ආවුසෝ සාරිපුත්ත පටිභාති තී පටිභාතුතං ආවුසෝ මොග්ගල්ලානාති ඒකමෙදාහං ආවුසෝ සමයං රාජගහේ විහරාමි ගිරිබ්බජේ අතක්වාහන්නා උස්සෝ පුබ්බන්න සමයන් නිවාසෙත්වා පත්ත චීවරමාදාය රාජකහං පින්ඩාය පාවිසින් තේන කෝපන සමයේන සාමිපියාන කාරපුත්තෝ රතස්ස නේමින් සච්ඡතේ තමේනං පණ්ඩු පුත්තෝ ආජීවකෝ පුරාණයාන කාරපුත්තෝ පච්චුපට්ඨිතෝ හෝති අතකෝ ආවුසෝ පණ්ඩුපුත්තස්ස ආජීවකස්ස පුරාණයානකාර පුත්තස්ස ඒවං චේතසෝ පරිවිතක්කෝ උදපාදී අහෝ වතායන් සාමේති යානකාර පුත්තෝ ඉමිස්සා නේමියා ඉමංච වංකං ඉමංච ජිම්හං ඉමංච දෝසං තච්චේය ඒවායන් නේමේ අපගත වංකා අපගත ජිම්හා අපගත දෝසා සුද්ධාස්ස සාරේ පතිට්ඨිතාති යථා යථාකෝ ආවුසෝ පණ්ඩු පුත්තස්ස ආජීවකස්ස පුරාණයානකාර පුත්තස්ස චේතසෝ පරිවිතක්කිතං හෝති තථා තථා සාමේති යානකාර පුත්තෝ තස්සනේමියා සංචවංකං සංච ජිම්හං සංච දෝසං තච්ඡති අතකෝ ආවුසෝ පණ්ඩ පුත්තෝ ආජීවකෝ පුරාණ යානකාර පුත්තෝ අත්තමනෝ අත්තමන වාචං නිච්ඡාරේසේ හදයා හදයන් මඤ්ඤේ අඤ්ඤාය තච්ඡතේතේ ඒවමේවකෝ ආවුසෝ යේතේ පුග්ගලා අස්සද්ධා ජීවිකත්තා නසද්ධා අගාරස්මා අනගාරියම් පබ්බජිතා සටා මායාවිනෝ කේටෝ බිනෝ උද්දතා උන්නලා චපලා මුකරා විකින්න වාචා ඉන්ද්‍රියේසු අගුත්වද්වාරා භෝජනේ අමස්සඤ්ඤුනෝ ජාගරියං අනනුයුත්තා සාමඤ්ඤේ අනපෙක්ඛවන්තෝ සික්ඛායන තිබ්බගාරවා බාහුලිකා සාතලිකා ඔක්කමනේ පුබ්බංගමා පවිවේකේ නික්කෙත්ත දුරා කුසිතා හේන විරියා මුට්ටස්සතේ අසම්පජානා අසමාහිතා විභ්‍රන්ත චිත්තා දුප්පඤ්ඤා ඒල මෝගා තේසං ආයස්මා සාරිපුත්තෝ ඉමිනා ධම්මපරියායේන හදයන් මඤ්ඤේ අඤ්ඤායත් තච්ඡතේ යේ පනතේ කුලපොත්තා සද්ධා අගාරස්මා අනගාරියම් පබ්බජිතා අසතා අමායා විනෝ අකේතු බිනෝ අනුද්ධතා අනොන්නලා අචපලා අමුකරා අවිකින්න වාචා ඉන්ද්‍රියසු ගුත්වද්්වාරා භෝජනේ මත්සඤ්ඤුනෝ ජාගරියං අනුයුත්තා සාමාන්‍යයේ අපේක්ෂවන්තෝ සික්ඛාය තිබ්බගාරවා න බාහුලිකා න සාතලිකා ඔක්කමනේ නික්කිට දුරා පවිවේකේ පුබ්බංගමා ආරද්ධ ඉරියා පහිතත්තා උපට්ඨිත සතේ සම්පජානා සමාහිතා ඒකග්ග චිත්තා පඤ්ඤාවන්තෝ අනේල මෝගා තේ ආයස්මතෝ සාරිපුත්තස්ස ඉමන් ධම්ම පරියායන් සුත්වා පිවිත්වා මඤ්ඤේ ගසන්තේ මඤ්ඤේ වචසා මනසාච සාධෝ වතබෝ සබ්‍රක්මචාරේ අකුසල බුද්ධා පෙත්වා කුසලේ පතිඨාපේති තී සේයතාපි ආවුසෝ ඉත්තේවා පුරිසෝ වා දහරෝ යුවා මණ්ඩනක ජාතිකෝ සේසං නහාතෝ උප්පලමාලං වා වස්සික මාලං වා අතිමුත්තක මාලං වා ලබෙත්වා උභෝපේ හත්තේහි පටිග්ගහෙත්වා උත්තමංගේ සිරස්මින් පතිට්ඨාපෙය ඒවමේවකෝ ආවුසෝ යේතේ කුල පුත්තා සද්ධා අඝාරස්මා අනගාරියම් පබ්බජිතා අසටා අමා එයා විනෝ අකේටෝ බිනෝ අනුද්දතා අනුන්ලලා අචපලා අමුකරා අවිකින්න වාචා ඉන්ද්‍රියේසෝ ගුත්තද්වාරා භෝජනේ මත්සඤ්ඤුනෝ ජාගරියං අනුයුත්තා සාමඤ්ඤේ අපේක්ඛවන්තෝ සික්ඛාය තිබ්බ ගාරවා න බාහුලිකා න සාතලිකා ඔක්කමනේ නික්ඛිත දුරා පවිවේකේ පුබ්බංගමා ආරද්ධ විරියා පහිතත්තා උපට්ඨිත සතේ සම්පජානා සමාහිතා ඒකග්ග චිත්තා පඤ්ඤාවන්තෝ අනේල මෝගාතේ ආයස්මතෝ සාරිපුත්තස්ස ඉමන් ධම්මපරියායන් සුත්වා පිවන්තේ මඤ්ඤේ ගසන්තේ මඤ්ඤේ වචසා චේව මනසා ච සාධෝ වත බෝ සබ්‍රක්මචාරේ අකුසලා වොට්ටා පෙත්වා කුසලේ පතිට්ඨා පේතේති ඉතිහත්තේ උබෝ මහානාගා අඤ්ඤමඤ්ඤස්ස සුභාසිතං සමනෝ මෝදින්සෝති අනංගන සුත්තං පංචමං